සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද ඔබ ඉගෙන ගන්න විශේෂ දෙයක් මේක කියන්නේ පංචසේක බල පංචසේක බල කියලා කියන්නේ පිරුවන් සරණ ගියපු ශ්‍රාවකෙක් ඇති කරගත යුතු බල ධර්ම පහක් මෙන්න මේ බල පහ ඔබට නොතිබුණොත් ඔබ මානසිකව ධෛර්ය සම්පන්න නැති මානසිකව ඉතාම දුර්වල කෙනෙක් බවට පත් වෙනවා මේ පහ නැත්තම් මේ සීක බල පහ තිබුණොත් ඔබ මානසිකව බලවත් වෙච්ච අභිමානවත් කෙනෙක් බවට පත් වෙනවා. මං හිතන්නේ ඔබ ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක්. ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගියපු අය වෙන සරණක් පතන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනා ගෞතම බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය අවබෝධය කල්පනා කරන කෙනා. ගෞතම බුද්ධ ශාසනය තුල අභිමානවත් චරිතය දියුණු කරගන්න කෙනා. මේ දුර්ලභ අවස්ථාව ඔබට දැන් ලැබිලා තියෙන්නේ. මේ දුර්ලභ අවස්ථාව තුළ ඔබට පුළුවනි ඔබේ ජීවිතය තුළ දැම්මා කියන මේ කරුණ පහ දිනු කරගන්න. පළවෙනි එක තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියලා කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධි. තථාගත සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය සම්බුද්ධත්වයට අදහා ගැනීම මේක සත්‍යයක් මේක හරි මේක නිවැරදි මේ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි මම පහදිනවා කියලා අන්න පහදීම ඇති කරගන්නට ඕන. ඊළඟට මේ ධර්මයේ කෙරෙහි පැහැදීම ඇති කරගන්න ඕනේ ශ්‍රාවක පිරිස කෙරෙහි පැහැදීම ඇති කරගන්න ඕන. ඒක ශ්‍රද්ධාව. ඊළඟට ඒ කියනවා සිල්වත් වෙන්නට ඕන. ශ්‍රද්ධාවන්තයා සිල්වත් කෙනෙක් වෙනවා. ඒ සීලය දිනු කරන එක්කෙනා ධර්මඥානය ඇති කරගන්නට ඕනේ. ධර්මඥානයේ පිරිස ඔබට මා අවවාදයක් කරන්න කැමතියි. ධර්මයේ නාමයෙන් අද විවිධ පොත්පත් තිබෙනවා. ධර්මයේ නාමයෙන් විවිධ ගුරුවරු බිහි වෙලා සිටිනවා. ධර්මයේ නාමයෙන් විවිධාකාරී මතමතාන්තර කියනවා. ඒ නිසා ඔබේ සියලු දේම සවන් දෙනකොට ඔබ බොහොම සැලකිල්ලෙන් සවන් දෙන්නට ඕනේ. යම් මේකින් යම් කිසි වැරදි මතයක් ඔබට ශ්‍රවණය කරන්න ලැබුණොත් ඒ වැරදි මතේ මතේ ඔස්සේ ඔබ නොමග යන්න පුළුවන්. ඒ නිසා ඔබට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය පිරිසිදුවම ඉගෙන ගන්නට වෙනවා. ඒ පිරිසිදු ධර්මයේ තියෙනවා දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, අංගුත්තර නිකාය, සංයුත්ත නිකාය, කුද්දක නිකායේ තේර තේරි ගාථා උදාන ඉතිඋත්තක මේ වගේ පොත්වල ධම්මපදයේ උදාන මෙවැනි පොත්වක් පොත්පත්වල බුදුරජාණන් වහන්සේ වදාළ පිරිසිදු ධර්මයේ තිබෙනවා. මෙන්න මේ පිරිසිදු ධර්මය ඔබ ටික ටික නමුත් ඉගෙන ගන්න ඕනේ. ඒ තුළ ඔබ ඔබේ සුතය, ඒ කියන්නේ ධර්මඥානෙ දියුණු වෙනවා. ඊළඟට ඔබ ත්‍යාග සම්පත්තියෙන් යුක්ත කෙනෙක් වෙන්න ඕනේ. එතකොට සද්දා, සීල, සුත, ත්‍යාග. පස්වෙනි එක පඤ්ඤා. පඤ්ඤා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ඔබේ ඇති අවබෝධයයි. චතුරාර්ය සත්‍ය කියන්නේ ඔබට අවබෝධ කරගන්න බැරි දෙයක් නෙමෙයි. ඔබ තුල තියෙන මිනිස් ලෝකයේ උපතක් සමගම ඔබට ලැබිච්ච දේ තමයි බුද්ධිමත් භාවය. නමුත් ඔබ බුද්ධිමත් කියලා ඔබ දන්නේ නැහැ. ඔබට ඒ දැනගන්න පුළුවන් වෙන්නේ ඔබේ බුද්ධිය දියුණු කරන ධර්මයක් ශ්‍රවණය කරන්ට ලැබුණොත් පමණයි. බුද්ධිය දියුණු කරන ධර්මය තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. ඒ ධර්මයේ ශ්‍රවණය කරනකොට ඔබ බුද්ධිමත් වෙනවා. ඔබේ බුද්ධිය දියුණු වෙනවා, ඔබේ සිහිය දියුණු වෙනවා, ඔබේ වීරිය දියුණු වෙනවා. ඔබේ නිවන නුවණ දියුණු වෙනවා. නිවන කරා යන මාර්ගය ඔබට පේන්න පටන් ගන්නවා. මේ ඔක්කොම පුළුවන්කම ලැබෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමට ඔබේ චින්තනයේ මෙහෙවුවොත් විතරයි. අන්‍ය ආකාරයට චින්තනීය මෙහෙවීමට කියනවා ප්‍රඥාව කියලා. චතුරාර්ය සත්‍ය ධර්මයේ වැටහෙන ආකාරයට Tamange චින්තනය මෙහෙවන්ට දක්ෂ කෙනා ප්‍රඥා සම්පන්න කෙනෙක්. ඔබ මේ කියපු සද්දා, සීල, සුත, ත්‍යාග, පඤ්ඤා කියන ගුණධර්ම දියුණු කරගන්න. මේ ගුණධර්ම දියුණු කර ගැනීමට මහන්සි වෙන්න. ඔබ පසුබට වෙන්න එපා. ඔබ කම්මැලි වෙන්න එපා. ධර්මයේ හැසිරීමට ඔබ අලස වෙන්න එපා. ඔබ වීරියවන්ත වෙන්න. කවුරු මොනවා කිව්වත් ඔබේ වීරිය නැති කරගන්න එපා. ඔබේ අදිස්ථානය නැති කරගන්න එපා. මේ ජීවිතයේදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඔබට පුළුවන්. ඒ නිසා එක එක්කිනාගේ බස් වලට සවන් නොදී බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයට සවන් දෙන්න. එතකොට ඔබට පුළුවන්කම තිබෙනවා බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය නිර්මලයි, පිරිතුරුයි, පරම පිරිතුරුයි. ඒ පණිවිඩය ඔස්සේ ඔබේ ජීවිතයේ මෙලොව සුවපත් වෙනවා, පරලොව සුවපත් වෙනවා, දෙලොවම සුවපත් වෙනවා. ඔබ නිවන කරා යනවා. ඒ නිසා නිවන කරා යන උතුම් ගුණධර්ම පහ තමයි දැන් මා කියූ ශ්‍රද්ධා, සීල, සුත ත්‍යාග, පඤ්ඤා. මෙන්න මේ පංචශේක බල ඔබ දිනු කරගෙන ඔබේ ජීවිතය තුළ සැබෑම ශ්‍රාවකෙක් බවට පත් වෙලා මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ඔබට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට ඔබේ මේ ජීවිතයේ වාසනාවන්ත ලෙස හසුරුවාලීමට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය ඔබට සැලසේවා සිතක් සාන්තියක් යාපතක් වේවා